සිංහල ගීතය ජනප්‍රිය කලා මාධ්‍යයක් බවට පත් කළ ගීත රචකයාණෝ ගුවන් විදුලිය ජනප්‍රිය මාධ්‍යයක් බවට පත් කළ නිවේදකයාණෝ ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න මගේ වාසනා මා අමතන්න සනසන්න ධර්මට මානෙලමු ඔබ ධර්මට මානෙලමු වෙන කෙනෙක් නොමෙත දියතේ ප්‍රවීණ ගීත රචක කරුණාරත්න අබේසේකරන් පිළිබඳ මීළඟ කියවීම මීළඟ මීවිත කරුණාරත්න අබේසේකර භාෂාලංකාරය කිවිවර පරාක්‍රම කොඩිතුවක් වූ ගීත රචක බන්දුල නානායක්කාර වසම් මාධ්‍යවේදී ආරී සිරිවිතානගේ දිලීප අබේසේකර කලාසූරි ලතා වල්පොල ඉෂාක් බේක් ලලිත් පොන්නම්පෙරුම සචින්ත පුලස්ති සිතාරා මදුෂානි සන්ධ්‍යා කුමුදුනි සමග සුනිත් උදේරත්න මීළඟ මීවිත අයිබෝවන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 6 වෙනි මැදිරිය. එසේත් නැත්නම් අසමාන වංශාවලියක නිර්මාණයන්ට පණ දුන්නු හද ගැහෙන හඬ මැදිරිය. මීළඟ මීවිත ඊළඟ પરම්පරාව මීවිත සඳහා සූදානම් කිරීමක්. ඒ වෙනුවෙන් අද කියවීමට කටුවත් අබේසේකරයන්ව පරිශ්‍රණයට ලක් කළ විද්වතුන් කිහිප දෙනෙකුට අපි ආරාධනා කරමු. බන්දුල්ලා නැකරව සම්භාව්‍යා ඔබ හඳුනා ගන්න කරුණාරත්න අබේසේකරන්ගේ විශේෂිත වූ භාෂාලංකාරය කොහොමද? ඔහුගේ ගීතවල දක්නට ලැබෙන කියන්නේ ඒ අනේ කාල සීමාව තුළ ලියවුණු අනිකුත් රචනා වෙන්න පුළුවන් අනිත් අය වෙන්න පුළුවන්. ඔහුගේ විශේෂ කොට සැලකිය හැකි වන්නේ ඇහි ඔහුගේ ගීතවල ශෛලියන් හෝ භාෂාව. හොඳ වාක්කෝෂයක් වාග් ධාරාවක් පරිමාවක් තියෙන කෙනෙකුට විතරයි ඉල්ලූෂනින් ඒ කියන්නේ ක්ෂණිකව දෙයක් කියන්න. එහෙම නැත්නම් කලින් සැකසූ තනුවකට නිකම්ම කියන්නේ හොඳ තීරුමක් ඇති. සමහර කලට එලිසමේ රිද්මය හරියට රැකපු වචන ටිකක් තමන්ගෙන් තනුවකට දාන්න පුළුවන්. ඒ අතරේ මම හිතන්නේ කවමදාවත් හරියට කතා වෙලා නැහැ කරුණාද අබේසේකර කියන ගීත රචකයාගේ ළමා ගීත භූමිකාව. ඒක මම හිතන්නේ අතිශය අසාධාරණයක් උකට කරපු මට මතකයි එස් ලියරගේ කියන ශිල්පියා රුහුණුසේවි ඉන්න කාලේ එතකොට තමයි මම දන්නේ ඇත්තටම මේ ගීත කරුණාන්ත අභිෂේකරයන්ගේ මොකද අපිට කවමදාවත් වැඩිහිටි ගීත ලියපු කෙනෙක් විදියට මිසක මේ මේ ළමා ගීත ගැන කවමදාවත් මම දැන මම දැනගත්තේ ඒක 83 දී විතර රුහුණුසේවේදී ඔහු සමග කතා කරද්දී අපේ අම්මා කොළඹ ගිහිල්ලා එහෙම නැත්නම් දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ ඊට පස්සේ මම කවුරු වාගේ වෙයි කියලා ඒකත් මම හිතන්නේ එතුමාගේ ඇහුවා අම්මගෙන් අහ ගන්න ඕන ඒකට හරි උත්තරේ ඇගෙන් අම්මගෙන් කියන එකේ යවහන් දෝෂය ඒ කියන්නේ අල්ලෑන්නෙන් යවහන් දෝෂ අපි කවුරුත් දන්නවා ලියන අල්ලෑන්නෙන් ඉවර වුණාම ඒකට ඉස්සෙල්ලා අකුරත් ඒකම වෙන්න ඕන ඒක හිතලා හෝ නොහිතලා හෝ ඔහු කනකුප්පන විදියට ඒ කියන්නේ කනට අමාරු විදියට වචන ලියන්නේ දැන් අම්මගෙන් අහ ගන්න ඕනේ ඒකට හරි උත්තරේ ඇගෙන්. ඒක ඒ ගයන්න කොහොමද එයා ලියන්නේ? ඒක මේ ළමයින්ට ලියන්නේ. ඒ කිසිම දෙයක් මේ දුරවබෝධ නැහැ ළමයින්ට. එතකොට තව වැදගත්ම දෙයක් තමයි ඔහුගේ භාෂාව මොනතරම් ප්‍රබලද කියනවනම් තියෙන හොඳම සාක්ෂිය තමයි ඊටම අනුවේදනීය වුණත් මේ මොහොතේ අද දවසේ අවුරුදු 30ක් වෙනවා ප්‍රේමති දල්ලිස් ඝාතනය කළා. අවුරුදු 30ක්. හරියටම අද. හිමානන්ද මුලින්ම මාසයකටත් ඉස්සෙල්ලා අගෝස්තු 31 මෙහෙම නැගුවම මේ මං අහන්නෙම දැන් ප්‍රේමයකයකට නේද වෙයි. මට කවදාවත් මේ කවුරුහත් අපි සේකරයකට කියලා මතක් වෙන්නේ. ඒක ලොකු මගේ අඩුවක්. පස්සේ පරාක්‍රම දවසක් කතා කරලා ඇහුවම මම කියන්නේ කියලා ඔන්න මෙන්න කියලා බේරුණා නෑ නෑ කරුවේක තමයි කියලා. මොකද ඒ තරම්ම මේ දවස මගේ හදවතේ කිඳා බහපු දවසක්. එතකොට පාලිත පෙරරා කියන මාධ්‍යවේදියා මා සමග වැඩසටහන කරද්දී දිලිපත් හිටියා ඒ වෙලාවේ. ඔහු කිව්වා ඒ ළමා පිටියෙන් බිහි වුණු ප්‍රධානම දෙන්නෙක් හා තුන් දෙනෙක් පාලිත පෙරේරා ඒ වගේම ප්‍රේමකීත් දල්විස්. පාලිතයා වෙනස් පැත්තකට ගියා. ප්‍රේමය සම්පූර්ණ බලන්න මේ අනුකරණය සහ ආభాෂය කියන එකේ වෙනස මම කියන්නේ. ඔහුගේ මං හිතන්නේ කවමදාවත් ප්‍රේමයට ඔහුට ඔහුගේ අධ්‍යාපනය ඒක ලැබුණ එක ඒක ඒක මේ අවතක්සු කිරීමක් නෙවෙයි දැන් මොනතරම් කරත් අපේ පරපුරට එනකොට ප්‍රේමලගේ පරපුරට එනකොට ඒ අවස්ථාව ලැබුණේ ඒක දක්ෂකමක්වත් වරදක්වත් නෙමෙයි ඒක ඒක එහෙමයි ප්‍රේම කීර්තියේ හැකියාව මම දකින්නේ අර සරජ්ජයසූරි ක්‍රිකට් ගැහුවා වගේ. මම මොකද ඔහු සර්වේසස් එකේදී ක්‍රිකට් ගහනවා මම දැකලා තියෙනවා. කිසිම චාරයක් නැහැ මොකක්වත් දන්නේ නැහැ. ඔහු ගැහුවා. ලකුණුත් ගත්තා. හැබැයි අතිදක්ෂයි. නමුත් කරුණාදබේසේකර වෙනස් වෙන්නේ ඔහුට විශාල වාක්කෝෂයක් එක්ක තමයි ඔහු මේක කරේ. ප්‍රේමය ඒ දිහා බලාගෙන ඉඳලා ඔහුට උපදින්ම ලැබුණු ඒ දැනුමත් එක්ක ඔහුගේ සුරුකමත් එක්ක ඔහු ලිව්වා. එතකොට මේ ළමා පිටිය විහිදෝපු හැටි. එතකොට සිරියය හදපු තවාණෙන් විශාල ගහක් වුණු කරුණාදබේසේකර අනිත් ගස් පාගල දැම්මේ නැහැ. තව පුදුම විදියට දැන් දිලීපකෝ දැන් යම්කිසි ගායකයෙක් එනකොට ඔහුගේ ඉල්පෙන ගතිය, ඔහු මතුවෙන ගතිය ඔහුට පේනවා. ඒක තමයි ඒ අන්තර්ඥානය අපි කියන්නේ ඒක අන්තර්ඥානයක්ම කියන්න බෑ ඔහුට ඔහුගේ ඇඟට ඥාන වලට දැනෙනවා මෙයාට එන්න පුළුවන් කෙනෙක් කියලා. ඒ වෙලාවට සාමාන්‍යයෙන් කඩන එක තමයි සාමාන්‍යයෙන් මේ <laughs> බොහෝ විට අපි දැකලා තින්නේ. නමුත් මේ ගුවන් විදුලිය ඇතුලේ මොනතරම් ඒ තවාණෙන් හැදිච්ච පැල අද අපිට හෙවණ දෙනවද? අපි අපි මේ ගුවන්විදුලිය මට වැඩසටහන් කරන්න ආරාධනා කරන්න පාලිත පෙරර. නමුත් ඔහු ඔහු සාමාන්‍යයෙන් ලොකු ගුරුවරු ගැන කතා කරන කෙනෙක් නෙමෙයි. ඔහු කියන්නේ කරුවායියා මගේ ගුරුවරයා විතරක් නෙමෙයි. කරුවායිලා ගෙදර උඩටට්ටු ඔයාගේ සහෝදරයත් එක්ක කාමරේ මං හිටියේ. අපි පඩිපෙළ බහැලා එනවා ඒ කාලේ මේ මහා අයිකන වුණු මොහිදින් බෙග්, ජෝතිපාල, මිල්ටන් පෙරරලා ආවම අපි වෙන වැඩකට වගේ පත්තරේ ගෙන්න වගේ යනවලු අර අයිනේ. ඒ මොකද කරුවායට බයයි. ඒ ගෞරවෙත් තියාගෙන gedara ඉන්න හිටින කන්න බොන්නක් දීගෙන තමයි ඔහු ළමයි හැදුවේ. ඉතින් මා හිතන්නේ ඒ ආభాෂය පාලිතයලට යම් ප්‍රමාණයකට ලැබුණා. ඉතින් මේ නිසා ඔහු නිකම්ම වචන පාවිච්චි කරපු කෙනේ භාෂාව මේ ඔහුගේ භාෂා අලංකාරය ගැන මම හිතන්නේ අපි වගේ අය කතා කළේ නෑ ඔහුගේ ගීත 10 15 කරන් බලපම් පේනවා පියාපත්සලා කියන ගීතේ ගත්තම මදුමල ලෙස මුදු මගේ ප්‍රියාදර මුකෙකුටද තේරෙන්නේ නැත්තේ ගීතේ හැබැයි ඒකේ තියෙන වරද කොහෙද තියෙන්නේ? ඒකේ එලිසමය රකපු තැන වැරදිද? ඒකේ මාත්‍රා වැරදිද? ඒකේ විරිත ප්‍රශ්නයක් තියෙනවද? ඉතින් මෙන්න මේ සත්‍ය අපි තේරුම් ගන්න ඕන. අර කලින්ම ආර්ශරයත් කිව්වා මම හිතන්නේ මේ අධ්‍යක්ෂේන්ද්‍රතුමත් කිව්වා සංග්‍රහශීලී එයා ලංකා ශ්‍රී ශ්‍රී ලංකනයා වෙතින් ඒ කියන්නේ ශ්‍රී ලංකා ගුවන් කියන එකේ ඒක වෙතින් කියලා තමයි ඒ ඇඩ් එක කියන්නේ එහෙමයි. ඒකට ඒක ඇවිල්ලා ඒ ඉංග්‍රීසියෙන් ගත්ත එකත් එක විතරක් නෙමෙයි. මේ සංග්‍රහශීලීක දැන් මෙලිබන් බිස්කට් වලටත් කියන්න පුළුවන් මේක. නමුත් ඒ සංග්‍රහශීලී කියන එක එයාලයින් එකක් එක්ක සම්බන්ධ කරපු විදිය. ඒක තමයි ඔහුගේ ඉංග්‍රීසි දැනුමත් එක්ක හිතලා තමයි ඔහු ලියන්නේ. ඊට පස්සේ ජයරත්න මල්ලේ කවුරුත් කිව්වා වෙනින් කවුරුවත් නෙමෙයි ලෙනින් මොරායස්. ඒවා දැන් ලෙනින් මොරායස්ට වෙන වෙනින් මොකද්ද කියන්නේ? <laughs> කියන්නේ ඒක ඒක හැම තමයි. ලෙනින් මොරාල්ස්ට යන දේ වෙලින් ඉතින් ඒවා ඒක මම හිතන්නේ పూర్ව පිනක් එහෙම වචනේ නේ ඒක මම හිතන්නේ ඔහුගේ හුළඟවල් වැඩිච්ච බොහෝ අය එහෙම ඉන්නවා කෙනෙක් ප්‍රේමමදියා මේ ඒ නිසා මේ අර භාෂාව විතරක් දන්න කෙනෙක් විදිහට ලඝු කිරීම නෙවෙයි ඔහු අපූර්වම පුද්ගලෙක්. කියන්නේ పూర్වෙහි නොවු පෙර නොවුරු පුද්ගලෙක්. එහෙම කෙනෙක් බිහි වෙන්නෙත් බිහි කරන්නත් බෑ. ප්‍රේමයම කිව්ව පරිදි මම හිතන්නේ මට හිතෙන්නෙම ප්‍රේමයේ කවිය ලියලා තියෙන කරුණාන්ත අපේසේකට ගසකට මලක් පළඳිවිය නොහැකිය. ගසටම හිතන දිනක ගසම මලක් උපදවා ගන්නවා මිසක. නමුත් ඒ මල ඉතින් ඒ ගස් උපදන ගතියකුත් නැහැ. පිපුණු මලක් අවුරුදු 41 දී විතර අද වගේ දවසක පර වෙලා ගියා. ඉතින් මේ ඔහුගේ භාෂා අලංකාරය වගේම ඔහුගේ තිබිච්ච මේ නවීනකම මම ඔහු මුලින්ම දකින්නේ මම පහේ පන්තියේදී වික්ටරත්නායක බලන්න පිස්සුවෙන් කේල්ල චොට්ටේටලා අයිස්ක්‍රීම් එකක් කාලා මේ මේ ස්ටෑන්ඩ් එක මැදින් පිස්සෙක් වගේ වික්ටරත්නායක බලන්න දුවන අතරේ ගැමියගේ ඇඟේ හැප්පිලා වගෙන් ගව අම්මට කස්තුරි හොයන්න යනවාද කියලා. ඒ ඒ මාසේ වීසියලා ගියා මොකද මට වික්ටරත්නායක අල්ලගන්න. එයා ටැක්සි එක ආවේ එයාත් එක්ක තත් මිටි පුද්ගලෙක් ආවා ඒ නිහල් නෙල්සන්. ඒගොල්ලෝ ටයි එකක් දාගෙන තමයි අපි අයිස්ක්‍රීම් කක හිටපු හෝටලෙට ආවේ. ඒකේ විශාල දර්පණ දෙකක් තිබුණා. ඒ දර්පණ දෙක අර භෞතික විද්‍යාව පාර්ශ්වික අපවර්තනය වගේ අතක් කිසුමක් 1000ක් පේනවා. ඒකෙන් කෙනෙක් ටයි එක හදනකොට වේටර් ඇවිල්ලා ඇහුවා අර කවුද දන්නවද කියලා එයා ගියන් පස්සේ. එතකොට වික්‍රත්නාය කියනවා අපි හනිකට ජෙලි අයිස්ක්‍රීම් එක කාලා දුවනකොට ඒගොල්ලෝ ටැක්සි නැගලා ගිහින් ඉවරයි. දැන් වික්‍රත්නායක දැකීමේ සීන් ඉවරයි. ඊට පස්සේ අර විශාල මේ මේ ලනු ගහපු ගාලු මහජන පිටි අවුරුදු 10ක් වෙන මම තව මගේ යාළුවත් එක්ක ඒකේ තෙර 150යි ඒ ඕපන් ස්ටෑන්ඩ් වල 150යි එහෙම ඉන්නකොට වික්‍රත් නායක නේ මම දැක්කේ කොණ්ඩේ නිකන් මේ කියන්නේ තිතට පීරලා ජෙල් ගල්ලා වගේ මම දන්නේ ඒ කාලේ ජෙල්ද මම හිතන්නේ ආඩ්ඩි වගේ ක්‍රීම් එකක් ගහලා වෙන්නේ නැති ටයි එකක් දාලා තාම මේක නීත් කියන්නේ ඒක ඒ ඒ ඒ ඒ නීත්කම මට කියන්න බෑ. එහෙම කෙනෙක් ඇවිල්ලා වික්‍රත්නායකට දුන්නු මේ නැරේෂන් එක. ඒ කියන්නේ නව රැල්ලෙන් ආපු වික්‍රත්නායකව මේ ඔහු පිළිගත්ත විදිය. ඒ මැකියන්නේ ඒ මැකියන්නේ ඒ මැකියන නව තරුවන් ඒ වගේ වචන පාවිච්චි කරේ. ඉතින් ඇත්තටම ඔහු මුලින්ම මම දැක්කේ අවුරුදු 10 දී ගාල්ල මහජන පිටියේ. ඒ අපේ පව තමයි ඉතින් අපි ගොඩක් පස්සේ ඉපදුනේ. ඒක හරි අවාසනාවක්. මට මේ අවසර දෙනවද මේ බන්දුල මේ මහා කතාවක් ශේෂයක් මෙතන කිව්වා. ඒක කිව්වේ නැත්තම් මේ වැඩසටහනින් පළක් නැහැ. මේ ගුවන්විදුලි භූමියේ මහා ගසක් ගැන බන්දුල කිව්වා පාලිත පෙරේරා. අද මේ මහා ගස මෙතන නැහැ. හැබැයි සමාජයේ අහස වැළඳගත් ගසක් විදිහට අද හෝ ඉන්නවා. අවුරුදු 22ක් විශ්‍රාම ගිහින් අද ගුවන්විදුලියේ. නමුත් ඔහු අද මෙතන නැහැ. ඔහු කවුද? ඔහු තමයි සඳතරණය ගැන විස්තර ප්‍රචාරණය කළ මේ රටේ ජනතාව සඳට ගෙන ගියේ. ඊළඟට නොබැදි සමුළුවේදී සියලු මේ ජනනායකින්ගේ සමුළුවේ විස්තර ප්‍රචාරණේ ලංකාවට ගෙන ආවේ ඔහු සරච්චන්ද්‍රව එකතු කරගෙන ඔහු තමයි මේ සඳැල්ල කියන මේ ශාස්ත්‍රීය වැඩසටහන් මාලාව ආරම්භ කළේ. සුගත පාරසිල්ල අරගෙන ඔහු තමයි ගුවන්විදුලි නාට්‍ය ආරම්භ කළේ. ඔහු තමයි මේ පළමුවෙනිවරට මේ විදිහට ගුවන්විදුලියට අලුත් පිටු ලියා දුන්නේ. ඔහුගේ ඔහු සමග මැදිරි දෙකක වැඩ කෙරේ. කරුණාරත්න ගැන කතා කරන්න බෑ පාලිත ගැන කතා කරන්න නැතුව. මේ මහා ගස් දෙකක් එකට අහසේදී යාවෙලා සිට වැළඳගෙන ඕන් හිටියේ. කරුණාරත්නගේ ලේ හැලී ගියා මේ භූමියේ. ඔහුගේ ජීවිතය මෙතන තිබුණ මෙතන ලියත් මේ භූමිය හැදිලා තියෙනවා. කවුරුවත් මේවා දන්නේ පරක් මේවා කියන්නේ කියලා. ඔහු කිව්ව නිසා මම මේක කියනවා. ඔහු ඉල්ලා සිටි නිසා. පස්වෙනි මැදිරියේ කරුණාරත්න බේසේකර නිවේදන කටයුතු කරනකොට හත්වෙනි මැදිරියේ පාලිත පෙරේරා නිවේදන කටයුතු කරන්නේ. ශිල්පියේ දුවගෙන ඇවිල්ලා කියනවා සර්ගේ යාළුවට අනතුරක් කියලා. පාලිත දුවගෙන එනකොට කරුණානන්ද අබේසේකර බිම ඉඳගෙන මහා හඩින් නඩා වැළපෙනවා ලී සමග. අර මහා විශාල සවුන්ඩ් ප්‍රූෆ් දොරට අහුවෙලා ඔහුගේ ඇඟිල්ල දකුණු වෙලා ඉල්ලෙනවා. දකුණු අත. දකුණු අතේ පස්සේ පාලිතලා මෙයාව ගෙනියනවා ඔහු පොඩි ළමයෙක් වගේ හඬමින් වැළපෙනවා වාහනේ ලේ ගඟ ගලා යද්දී සැක්කමින් ඒ ඇඟිලි පුරුක ඉවත් කරනවා. මේ වගේ අතිජාත මිත්‍රයන් වගේ සිටි ඔහු අද මේ වැඩසටහනට මම එනවා කොහාම ඔහු තුල ඇති වෙන ශෝකය අපි කවුද අපි කවුරුද අපි ඔහු මේ තරම් විශාල ඔහු ඔහු මේ තරම් විශාල මේ මෙහෙවරක් ගුවන්විදුලියට මේ කරුණාත් අබේසේකර අවුරුදු 33ක් ජීවත් ගුවන්විදුලි ජීවිතේ කරලා හිටන් වොට් 33000ක විදුලියක් ලබා දුන්නා මේකට. පාලිත පෙරේරාත් එහෙමයි. ඉතින් ආරි සිරිලා එක්ක පාලිත පෙරේරා ගැන මිනිස්සු මේ සඳතරණේවා මේ තිරික්කල් රේසර කළු ගොනා පැනපි සුදු මේ වෛරං ගොනා පැනපි කියලා හිටන් කියනකොට පාලිතලක් මේ කරුණාරත්නලා මේ මිනිස්සු ජීවත් වුණා ඒවා තුළ. ගුවන්විදුලියේ මිනිස්සුගේ හදවත බවට පත් වුණේ එහෙමයි. අපි ඊළඟ ගීත දෙකට යන්න කලින් අර මේ ඔබතුමා මට කිව්වා මේ ඔහුගේ පර්සනැලිටි එක කියන වොයිස් පර්සනැලිටි එක වගේම වෙන එකක් කියලා දුන්නා. ඒක ඔබ ඔබ කිව්වේ හරියට ඒ නීට් එක වෙන කාගෙන්වත් දැකලා නැහැ කියලා. අපේ කොහෙත්ම නැහැ කොහෙත්ද දකින්නේ කියන එක. තමයි කරුවයියම මම මේ සහෝදරත්වයෙන්ම දිලීපගේ අයියේ කියලා වෙනවා ඒ දාසට ඒ උතුම් පුද්ගලයා කරුවයියා අපිට කියලා දෙනවා ඉතින්. බොහෝ වෙලාවට මාත් එක්ක හරියට ලෙන්ගතුයි. මොකද මම මේ මේ ගුවන්විදුලට එන්න කලින් මා සේවකලේ විලඳ ප්‍රචාරක ආයතනයක පිටපත් රචකෙක් හැටියට. ඉතින් මේ අපේ ආයතනයේට එනවා බොහෝ කොට. කරුවයියාගේ වාහනෙන් එනවා. මම හිතන්නේ ලංකාවේ එවකට වැඩිම ඉල්ලුමක් තිබුණ වෙළඳ දැන්වීම් රචකයා තමයි කරුණාත් අපේසේ කරේ. ඔය ලකුවට නම් තියෙන අද අදත් ඒවා තියෙනවා විශාල වෙළඳ දැන්වීම් ආයතන මම දැන් නම් වශයෙන් කිව්වත් ග්‍රෑන්ඩ්ස් තොම්සන් JWT වගේ ලොකු ආයතන. ඒ ඒ අය තමයි ඔය ඔබ කිව්වා වගේ ඔය මේ ගුවන් සේවය නැත්තම් ලොකු ලොකු ආයතන කියන්නේ විශාල ඔය ආයතනවල යුනිලීවර්ස් වගේ ඒ වගේ දැවැන්ත ව්‍යාපාරවල සියලුම දැන්වීම් 80ක 90ක් සිංහලෙන් රචනා කළේ කරුණාත් අබේදිරක ශිවරේ. මොකද ඒ ආයතන මෙතුමන්ව අඩ ගන්නවා. අඩ ගාලා ඒ මම දන්නවා ඒක. ඉතින් අපේ ආයතනෙත් එනවා. ඉතින් මාත් එක්කත් බොහොම කිට්ටුයි. පසු කාලයක මම එක්තරා ආයතනයකට බෙල්ල දැන්වීම මම ලියනවා දැන්. මම ඒ ආයතනයේ දැන්වීම ලිවීම මම පටන් ගත්තා ආදුනිකයෙක් හැටියට. මම මේව අරන් වෙනවා ගුවන්විදුලියට. අරන් ඇවිල්ලා එතකොට මට හොඳට මතකයි චන්ද්‍රා වයමන් මහත්මයයි කරුණාත් අබේසේකර මහත්මයයි තමයි මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් පිටපත අරන් ඇවිල්ලා මම බයෙන් බයෙන් ඉතින් කරුවැයට කියන කරුවැය මේක පොඩක් මෙහෙම පොඩක් අර පංච් කරලා කිව්වොත් හොඳයි කියලා ඉතින් කියන ඉතින්. හොඳ රාගෙන ඉන්නවා ඉතින්. පස්සේ ඔය මට මතකයි එක්තරා සබන් වර්ගයකට මම ලිව්වා හැඩත් වැඩි වැඩත් අඩුයි කියලා මෙහෙම එකක්. ඉතින් ඡා හොඳයිනේ මේවා ලියනවා කියලා කුමාරී ඔය කියන කියන අතරේ මට කරුවැය කිව්වා මේක ඇයිද දැන් ඔයත් මේවා කියන්න විදියක් හදාගන්න කියලා. ඒකට මේ ගුවන්විදුලියේ මේ ලේසියෙන් නිවේදකෙක් වෙන්න බෑ ඒ කාලේ. සම්මුඛ පරීක්ෂණ මටත් මතකයි විශාල ප්‍රමාණයකට සහභාගී වෙලා සමත් වෙලා ඕම ඕම ඕම ඇවිල්ලා තමයි නිවේදකෙක් වෙන්නට අවස්ථාව ලැබුණේ. මයික් එකට දාන්න ඉස්සෙල්ලා බොහෝ පෙර පුහුණු වීම් තියෙනවා. ඉතින් මේ අතරේ මට කිව්වා මේ ඔයාගේ කටහඬ සමත් කරගන්න ඉල්ලීමක් කරන්න කියලා. පස්සේ බර්නන් කොරේ කියලා ඒකට හිටියේ මේ ගුවන් විදුලියේ වෙළඳ අංශයේ අධ්‍යක්ෂ එතුමන්ට ලියුමක් කියලා මම දැන්වීම් කීපයක් කියවලා මම මේ සහන සහන නෙවෙයි මේ ආගන්තුක ගෙස්ට් එනවුන්සර් කියලා මට ලියුමක් ලැබුණා. මම ඇවිල්ලා දැන් කරුවයියාගේ පළවෙනි වැඩසටහන වෙළඳ වැඩසටහනක් තමයි මට ඉතින් දැන් මට තියෙනවා දැන් මම ආයතනයේ නැවිලා චන්ද්‍රාවයමන් කරුණාත් අබේසේකර ශිවරි නිසා දැන් මමත් දැන් පළවෙනි දැන්වීම කියවනවා. පළවෙනි සතිපතා යන්නේ එක දවසක් මම එතකොට විවාහ වෙලත් නැහැ. මම පොඩ්ඩක් මට පටලැවුණා වචනයක් පටලුණා. මම දන්නේම නැහැ මගේ කණෙන් මෙහෙම ඇද්ද පිටිපස්සට. පටිගත කිරීම යන්නේ. අයිසෝක මෙහෙම කියනවා. දැන් මම <laughs> මම කියපුවා මට මම්ම ලියාගත්ත එක වරද්දලා කියලා මගේ කණෙන් ඇදලා මෙහෙම කියනවා කියලා පස්සේ මං හදාගත්තා. මම මේ තවත් ඒකේ මතක් වෙනවා මම ගෙදර ගිහිල්ලා මම මගේ අම්මගේ නංගිගේ ගෙදර මං හිටියේ පුංචි අම්මගේ ගෙදර මං පුංචි අම්මට කිව්වා මේ අද මට හරි ප්‍රශ්නයක් වුණා මේ කරුණාත් අපේ සිරමාත්‍ය මගේ කණෙන් ඇදලා මේ වචනයක් කියන එකට මට සරත් පාරක් දැම්මයි කියලා. මට තාම මතකයි පුංචිම්ම කිව්වා පුතා ඔයාගේ කණෙන් ඇද්දනම් කරුණාරත්න අබේසේකර මහත්මයා ඒකෝගේ ඔයාගේ පෙර පිනක් කියලා. එහෙම තමයි අපි එතුමන්ට ගෞරව කරගෙන ඇවිල්ලා ඉතින් ඔය පර්සනැලිටි කියන එක වොයිස් පර්සනැලිටි කියන එක මේ හඬ පෞෂ්‍ය. ඒ වගේම එයා කියලා දුන්න තව දෙයක් තමයි ඔයා නිවේදකෙක් වෙලා වේදිකාවට හෝ මේ වගේ ස්ථානයකට යනවනම් මොකද මැදිරිය ඇතුලේ කෙසේ හිටියත් ප්‍රේක්ෂකයන් ඉදිරියට යනවනම් ඔයාගේ හොඳට ඇඳුම් ඇඳගෙන යන්න බොහොම පිරිසුදුවට ඔළුව පිරලා පිරිසුදුවට ලස්සනට යන්න මොකද ඒ වගේට රූපවාහිනියක් තිබුණේ නැහැ මේ ඔයාව දකිනවා වේදිකාවක නැග්ගම මම ගුවන්විදුලි ඉඳලා මේ ජනප්‍රිය වෙගෙන එනකොට මට මතකයි පළවෙනිම එලිමහන් වේදිකාව මට ආරාධනා කරේ එම්.එස්. සුනාඩු මහත්මයා. ගල්කිස්සේ මම ඉන්නේ. මෙයාගේ සංගීත ප්‍රසංගයක ගල්කිස්සේ හන්දිය කන්ද තියෙන එතන තමයි පිටණිය තියෙන්නේ. දැන් එම්.එස්. අයකම හරි බය වෙන්න එපා මං කිව්වා දැන් මට මේ වේදිකාව කමන්නේක් තල්ලු කරලා මාව වේදිකාවට නැගලා මම මයික්‍රොෆෝනය අතර ගනිද්දි මට හොඳට මතකයි ඒවකට අර උල් සපත්තු දාන්නේ අර පොයින්ට් පොයින්ට් කකුල් දෙක වෙවුලනවා මට කතා කරගන්න බැරි වෙයි කියලා. නමුත් මම මට මතක් වුණා කරු අයියව. අර මේ රංග ලুকু ඔය වර්මාදේවී එහෙම වැඩසටහන් මම ඒ ප්‍රතිරූපේ හිතාගෙන හොඳටම කරා වැඩේ. ඒ වගේ මතක් වෙනවා එම්.එස්. අයියාගේ බයිලා තරඟයකදී කරුවැය තමයි එයාට බයිලා චක්‍රවර්ති කියන නාමය දුන්නේ. ඉතින් මේ වගේ අපේ මේ වංශ කතාවේ ඔය අපි කියන හඬ පෞරුෂය සහ තමුන්ගේ ස්වરૂපයේ තියෙන ඒ පෙනුමත් එක්ක යන්න නිවේදකෙක් වුණාම දැන් රූපවාහිනිය නැති කාලෙක මම හිතන්නේ කරුවයි මමත් ඇත්තරම රූපවාහිනිය ඔය ITNගේ මధుරසංග වැඩසටහන පටන් ගන්නකොට මම ජීවිතේට රූපවාහිනියක් දැකලා නැහැ හැබැයි කිසි කොහොමද කරගත්තා ඉතින් ඔය ඕකට හේතුව තමයි අර ප්‍රසන්න බවත් එක්ක මට පෞරුෂයත් එක්ක යන්න කියලා කීපක එයා ආදර්ශයෙන්ම ඒක පෙන්වු කරා. මේ මේ කොරිඩෝ දිගේ එනකොට හැමෝම අයින් වෙනවා. එයාට ඉඩ දෙනවා. ඉතින් මේ මේ ඇවිදින්නේ මේ හොඳ සිනමා නළුවෙක් වගේ. මෙතන මේ ප්‍රේක්ෂක පිරිස වාඩුණාම තමයි මේ දොරෙන් එන්නේ. මේ වේදිකාවට ඇවිල්ලා මයික්‍රොෆෝනය ඉදිරියේ ඉරගත්තම ඉතින් කියන්නත් ඉස්සෙල්ලා අප්පුඩයක් ගන්න ඔක්කොම පිරිස. මෙයා දැකපු ගමන්. ඉතින් ඒව ඔක්කොම මගේ මෙතන මේ මහගෙදර මේ වේදිකාවෙම ඒ ඔක්කොම දේවල් උනේ. ඉතින් මේක හරි පින්බර වේදිකාවක් මේ දිලිපත් කිව්වේ මේ බිත්ති වලට කතා කරන්න පුළුවන් නම් මොනතරම් දෙයක් කියයිද? හොඳයි. අපි ඊළඟට තවත් ගීත දෙකක් ඔබ වෙනුවෙන් තිරණ කරනවා. නෙල්ටන් මල්ලවර්ජි ගාන වේදිනන් වේදයන්ට ඔහුට ගීත ගණනාවක් රචනා කළා. ඒ ගීතත් අදටත් එලෙසම ජනප්‍රියයි. ඒ ගීතවල ජනප්‍රියත්වය එන්න එන්න වැඩි වෙනවා. ඒවා අපේ සවන් සිප ගන්නවා අපිට සුවයක් මිහිරක් ගෙන දෙනවා. මේ ගීත ද්වය ගාන කිරීම සඳහා ආරාධනා කරනවා. ආධුනික ගාන ශිල්පී ලලිත් පොන්නම් පෙරමයා. සුළඟේ පාවී ඇවිත් යාවී සිතු සිතුම් සීන විමානෙන් ගෙනා මා පැතු පැතුම් සීන විමානෙන් ගෙනා මා පැතු පැතුම් ඇලුම් දියේ සුළඟේ පාවී ඈදට යාවි මා සිතූ සිතුම් සීන විමානෙන් ගිනා මා සතු පැතුම් 对对。 මට සුලගයි ඔබ මුදු සුවඳයි මා මට සුලගයි ඔබ මුදු සුවඳයි ලෙස ආපතාලා සුංගර රස දෙන්න අලකා පෙරාලා අලකා පෙරාලා නදියේ ගිලි ගිලි පිරියේ ආදර නදියේ ගිලි ගිලි පිරියේ පීනා පීනා යමු පෙම්බරියේ පීනා පීනා යමු පෙම්බරියේ රළ පාල ඉවසන්න සබතේ පටාලා සුංගර රස දෙන්න අලතා පෙරාලා අලතා පෙරාලා සංසාර සෙවනල් ලසහා පටාලා සුංගර රස දෙන්න අලතා පෙරාලා අලතා පෙරාලා බොහොම ස්තුතියි මුල් ගීතයේ තම නිර්මාණය කළ කරස් විජයවර්ධන. ඉන්පසු අපි මේ දැන් රසවිඳ ගීතය තම නිර්මාණය කළේ මොහොමඩ් සාලි. කරුණාත අබේසේකරන් ගීතර දෙවම රචනා කළේ. දිලීප අබේසේකර මහත්මයා කරුණාත අබේසේකර මහත්මයාට බොහෝ වෙලාවට නගන චෝදනාවක් තමයි ඇතම් අය ඒක ටිකක් බරපතල විදිහට නගන චෝදනාවක් තමයි හින්දි තනුව වලට ගීත ලිව්ව කරුණාරත්න අබේසේකර කියන එක. අපි මුලදී කතා කරන්නේ නැන වගේ මේකත් අපි කතා කළ යුතුම එකක්. ඔහු හින්දි තනුව වලට ගීත රචනා කළා තමයි. ඒ ගීත ජනප්‍රිය ප්‍රවර්ගයේ ගීතයක් තමයි. හැබැයි ඒ ගීත හින්දි තනුවක් අරගෙන නිකන් වචන විසි කරලා දානවා වගේ නෙමෙයි ඊට වඩා වෙනත් අර්ථයක් වෙනත් රසයක් සහ වෙනත් වටිනාකමක් තිබෙන ගීත. කොහොමද ඔහු මේ හින්දි ගීත වලට හින්දි තනු වලට ගීත රචනා කිරීම සහ ඒ ගීත කලාවේ ඔහුටම ආවේනික වූ දේ කුමක්ද? ඔව් මේක මේ ඔහුගේ ජීවිතේ කාලය ඇතුළත උත්තර දීලා තියෙනවා මේකට. එක තැනකදී ඔහු කියනවා මේ මේක මට වුණාට කරන දෙයක් නෙමෙයි. චිත්‍රපටවලට ගීත ලියද්දි මට කියන්නේ මෙන්න මේ තනුව ලියන්න කියලා. මේක මට ඕන මේක හෙට නවත්තන්න පුළුවන්. මම ලෑස්ති මේක හෙට නවත්තන්න. ඒක මම හිතන්නේ දරුණු මාස්ටර්ක ඔය කියන්නේ. නමුත් මේක පටන් ගත්තෙත් ඔහු නෙමෙයි මේක මේක මේ සිද්ධ වෙච්ච විදියක් තියෙනවා. අපි මුලින් කතා කරලා තියෙනවා. ලංකාවේ මේ ගීත සාහිත්‍ය පටන් ගන්න මේ තියෙන මේ ස්වරූපයෙන් පටන් ගන්නකොට අවුරුදු 100ක්වත් නැහැ අතරම. එතකොට ලංකාවේ සංගීතඥයෝ ඉඳලා නැහැ. මොකද මේ එහෙම සම්ප්‍රදායක් අපිට තිබිලා නැහැ මේ මේ වාද්‍ය භාණ්ඩ එකතු කරගෙන මේ වගේ අර විනාඩි 3 ගීත අහගෙන සම්ප්‍රදාය. දැන් එතකොටත් මේ මුල් ගීත මම අහලා තියෙනවා චන්දසිල්වා මහා නීතිඥ චන්දසිල්වා මහත්මයාගේ ඒ නෘත්‍යවල නෘත්‍ය දුවල තියෙන සින්දුවලේ ඒ සින්දු හදාගෙන තියෙන්නේ ඉන්දියානු මේ මේ ඉතින් මිට මෙහි ආපු ඉන්දියානු සංගීතඥයන් විසින් තමයි දැන් දන්න බුදුන්ගේ එහෙම ගීතයක්. ඉතින් මේ මේ මේකේ මේ ප්‍රවාහය එක තැනකට තමයි මේ චිත්‍රපටයත් එන්නේ. චිත්‍රපටවලදී මේ ඒවා නිෂ්පාදකවරු ගොඩක් වෙලාට මේ ලාංකික නිෂ්පාදකවරු නෙමෙයි ඒව ඒවට ඉන්දියාවේ මේ ජන එකල ජනප්‍රිය ගීතයක තනුව අරගෙන තමයි මෙහි කියන්නේ. ඉතින් ඔහු එක අවස්ථාවක ඔහුට වඩා ජේෂ්ඨ මේ ගීත රචකයෙක් වෙච්ච ආනන්ද සමරකෝන් මහත්මයා මේ ඉන්දියාවේදී ඔහුට කියපු කතාවක් ඔහු නිතර කියනවා මම අහලා තියෙනවා. මේ ඔහු ඊටම කලකිරීමෙන් මේක කියලා තියෙන්නේ. තාත්තා එතකොට තරුණේ. තලත්තෑණි ආනන්ද සමරකෝන් මහත්මයා කිවලු කොළු උඹලා මේව අතාරින්න එපා. මේ වැඩේ උඹ අතාරින්න එපා. මොකද මේ නැත්තම් මේක වෙන්නේ මේ මේ මේ මේ මිනිස්සු සිංහල ඉගෙනගෙන මේක කරන්න පටන් ගන්න. කිසිම උඹලා අතාරින්න එපා කියලා. ඉතින් ඒ එහෙම කාලයක් පහු කරගෙන ආපු කෙනෙක් මේ. ඌට බරපතල චෝදනාවක් මම හිතන්නේ එන්න ඇත්තේ මේ ගීත ජනප්‍රිය වීම හරහා. මේ ජනප්‍රිය වුණේ නැත්තම් කවුරුත් මුත් කියන්නේ නැහැ. විශේෂයෙන්ම මොහිදින් බෙග්මාස්ටර්ට, චරජෝතිපාල මහත්මයාට සහ ජේ මිල්ටන් පෙරර් මේ තුන්දෙනාගේ ගීත ඉතාලම ජනප්‍රියත්වයේ තමයි මේ මේ චෝදනාව වැඩියෙන්ම ඇවිල්ලා තියෙන්නේ. දැන් මන්ට අපේ අම්මා මෙතන ඉන්නවා. අම්මා මට කියලා තියෙනවා ඒ කාලේ ඔහුට මේ කිව්වහම මේ චිත්‍රපටයකට මේ මේ මෙන්න මේ තනුවට ගීත නිර්මාණය කරන්න කියලා නිෂ්පාදකයා කිව්වහම ඔහු යාළුවෙක්ට ටෙලිෆෝන් කරනවලු ඉන්දියාවේ වැඩ කරන ඔහුගේ යාළුවෙක්ට ඒ කාලේ මම හිතන්නේ බුක් කරලා කෝල්ස් ගන්න ඕනේ පිටරට කෝල්ස් විශේෂයෙන්ම ඔහු වැඩට ගිහින් එනකන් ඉන්නවලු මේ මේ ගීතේ තේරුම අහගන්න ඉන්දියානු ගීතේ තේරුම අහගන්න ඒ තේරුම ගාව ගන්නේ නැතුව මේ ගීතේ ලියන්නේ ඒ තරම් ඔහු පරිස්සම් වෙලා තියෙනවා අනිත් තමයි මේ දැන් ඔහුට මේ ඔහුට තනුව ප්‍රශ්නයක් නැහැ. සමහරවිට තනුවට ලියන්න ලැබෙනවා නැත්තම් පසු කාලෙක තමයි මම හිතන්නේ රචනාවට තනුව යොදලා තින්නේ. එහෙම එහෙම අවස්ථාවක් තමයි අපි අහපු අර ඉපිදමැරේ ගීතය. තනුවට ලියපු ගීතයක් නෙමෙයි. දැන් ඔහු ඒකට ලියන වචන පෙළ ඔහු ලියන්නේ අවුරුදු අවුරුදු 20 ගණන් වලදී. අවුරුදු 20 ගණන් වලදී තමයි ඔහුගේ මේ මම මේ ජීවන තොරතුරුත් එක්ක සම්බන්ධ කරන්නේ. අමරදේව මාස්ටර් දෙවනි සිංහල චිත්‍රපටයේ ගීතය ගයලා ඒකලේ යමෙක් කාලේ ගයලා ඔහු යනවා මේ ඔහු ඊට පස්සේ චිත්‍රපට වල ගීත ගයන අවුරුදු 11කට පස්සේ ඒ ගයන ගීතය තමයි ඉපිදමයි. එතකොට ඒක ලියන්නේ අවුරුදු 20 ගණන් වල හිටපු කරුණාරත්න අධේශේකර. එතකොට දැන් අපි අහුවනේ සුළඟේ පාවි මේ ක්ලරන්ස් විජේවර්ධනගේ සංගීතේ මිල්ටන් මාර්ලවරච්චි ගායනා කරපු ගීත. ඒ ගීතය ලියන අවුරුදු 40 ගණන් වල කරුණාරත්න අධිසේකර. ඒතර ඔහුට තියෙනවා මේක තනුව නෙමෙයි ඔහුට වැදගත් වෙන්නේ. මට තේරෙන විදිහට. ඔහු ඒ ගායකයා හරහා තමයි ඒකට වචන ටික යොදාගන්නේ. ඔහු දන්නවා මේ ගායකයාට නිශ්චිත අසන්න පිරිසක් ඉන්නවා. මම ඒ අසන්නන්ට ලියන්නේ. ඒ මේ ගායකයා ගායනා කළ යුත්තේ ඔහුට ගැළපෙන වචන පෙළක්. ඒතර දැන් අර පිපිදමැරේ ගීතයේ තියෙන අදහසම ඔහු ගායකයන් තුන් දෙනෙකුට තුන් ආකාරයකට ලියලා තියෙනවා. දැන් අපි අහුවේ එකක් ඒ අමරදේව මහත්මයාගේ සහ එඩ්වින් සමරදිවාකර මහත්මයාගේ ඒ ඒ මේ මේ සංයෝගය. ඒතර මේකම මොහිදින් බෙඩ් මාස්ටර් ලියලා තිනවා නිතර මේ මේ අපි ගායනා කරන මේ තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ මේ අදහසමයි තියෙන්නේ. ඒ යුගයේම එච්.ආර්. ජෝතිපාල මහත්මයාට මේ අදහසම ලියනවා. දැන් දැන් මේ ගීතය මේ වෙනත් රචකයෙක්ගේ ගොන්නට ගිහිල්ලා තියෙන නමුත් ඒක මේ ප්‍රකටයි තාත්‍ය ගීතයක් කියලා සසරේ පිපාසය. මේ එකම අදහස ගායකයෝ තුන්දෙනාට ලියද්දි සසරේ පිපාසය සහ මම තනිවයි උපන්නේ දෙකම මේ හින්දි මෙලඩි. මේ මේක මේ ස්වතන්ත්‍ර නිර්මාණය. ස්වතන්ත්‍ර කියන වචනේ වැරදි මම හිතන්නේ. මොකද හින්දි මෙලඩියත් ස්වතන්ත්‍රනේ. හරි ඒකට මම දන්නේ ඒක අපි මේ යොද වචන යොදා ගන්න හැටි ස්වභාවිත ගීතයත් එහෙමනේ සුභාවිත කිව්වම හොඳට භාවිතා වෙච්ච හොඳට පාවිච්චි කරේ වෙන හරි ඉතින් මේ මේවා අපි මේ වෙන විදිහකට යොදා ගන්න නමුත් මම මේ කියන්න හැදුවේ උට ඒ තනුව නෙමෙයි වැඩගත් උනේ මේක කාහරහද යන්නේ ඔහු දන්නවා මේක ගායනා කරන්නේ කෙනෙකුගේ වචන හරහා තමයි අපි අදටත් ගීතය අල්ලගන්නේ නේ අපි මෙලඩි එකක් අහලා කියන්නේ මේ අන්න අර රාගයට කරපු මෙලඩියක් කියලානේ අපි කියන්නේ මේ ලතාවල්කුල් මහත්මයාගේ මේ මේ පෙරදිග මොටිවතය කියලානේ. මොකද වචන වලින් අපි අල්ලගන්නේ. මේ වචන ඔහු ලියලා තියෙන්නේ එකක් චිත්‍රපටයට හරියන්න අනිත් එක හොඳට පරිස්සමෙන් ඒ ගායකයාට හරියන්න. ඒ ගායකයාට කොහොම මේක ගැලපෙනවද? දැන් ප්‍රකට කාරණාවන් මේ මේ මොහිදින් බෙග් මාස්ටර්ට සහ රුක්මිණී දේවිට ලියපු සින්දුවල ඔවුන්ට පහසු ආකාරයට තමයි වචන එදලා තියෙන්නේ. සමහර වචන පස්සේ වෙනස් කරලා තියෙනවා. ඒ කියන්න පහසු වෙන්න. ඉතින් මම අහලා තියෙන සමහර අවස්ථාවල ඔය ජෝතිපාල මහත්මයාම ගෙදර ඇවිල්ලා මේ මොනවාද අලුතෙන් ලියපු සින්දු කියලා අරගෙන බලනකොට මේ මේ ලොකු අලුතෙන් ලියපු සින්දු ගොනුවක් තියෙනවා. ඒ නිකන් මම මේ කියන්නම් කියලා මේ මෙහෙදියන් ඕක කියලා අරගෙන බලලා මේක උඹට හරියන්නේ මේක තියපන් මේක කියපන් කියලා එහෙම එහෙම ඒ ඒ පුද්ගලයාට හරියන එක තමයි දීලා තියෙන්නේ. ඉතින් මේක මේ ඔහුට මේ කරන්න වෙච්ච දේ ඔහු කියනවනේ අර සංදසාගර මහත්මයාට කියනවා මම මහත්මයා මම මම වෘත්තීය ගීත රචකයෙක්. ඔහුට තනුව අදාළක් නෑ සමහරවිට අත්දැකීමත් ඔහුට අදාළ නෑ. මේ ඔහු මේ කෙනෙකුට ලියන්න ලැබෙන්නේ ඒ අත්දැකීම ඔහුට අදාළ නෑ. දැන් ඔහු එක තැනක මම දැකලා තියෙනවා කියනවා මේ මට ළඟදී මේ 70 ගණන් වල මේ පොඩි මේ මල්පේලි වගේ පොඩි සංගරාවක මට ළඟදී ගීතයක් ලියන්න සිද්ධ වුණා චිත්‍රපටයකට. ඒක ක්ලබ් සින්දුවක්. මම ක්ලබ් කාරයෙන් නෙමෙයි. හරි. නමුත් මම ඒකේ එක තැනක මම හිතන්නේ මේ මම පස්සේ තමයි මේ මොකද්ද ගීතය කියලා හොයාගත්තේ. රතවල්බල් මහත්මිය ගාන කරන මාපාවියයි. මේ මම හිතන්නේ මේ බටහිර තනුව. ඔහු කියනවා මට මම මම ක්ලබ් කාරයෙක් නෙමෙයි. නමුත් මම ඒකට මේ මම එතන මේ ඕමර් කයියන් ගැන සඳහන් කළා. මොකද මේ ඒ සම්ප්‍රදායේ මේ මේ මේ ලොකුම කවිය උමර් කයිම්. හැබැයි මටම සැකයි මේක කාටවත් තේරෙයිද කියලා. මේක වැඩක් තියනවද? මෙහෙම දැම්මට වැඩක් තියනවද කියන එක. ඉතින් ඔහු පුළුවන් අවස්ථාවේදී ඔහුට මේ මේ මේ ඔහුට ලැබෙන අවස්ථාවේ ඔහු ඊටාම මේ ඕනගමින් ඒ වැඩේ කරනවා ඔහුට ඔහුට පැවිල්ලා තියෙන කාර්යය. ඔහු දන්නවා මේ මේ අපි ඔහු මචන් ගීත ලියන්න එන්නේ චිත්‍රපටවලට 1950 කනවලු මරණකම චිත්‍රපටවල ගීත දෙනවා අවුරුදු 30ක්. මේ ගීත ටික අරන් බැලුවොත් ඔහුගේ ප්‍රගමණය පේනවා. ඒ ප්‍රගමණය වෙලා තියෙන සමාජයත් එක්ක. මේ සමාජයේ විසින් මොනවද ඒ කාලේ ඉල්ලන්නේ? ඔහු ඒ විදිහේ වචන තමයි යොදන්නේ. ඔබ කලින් කිව්වේ අර අර සීගිරියේ චිත්‍ර මේ වලට මේ මේ තාර එහෙපු කාලේ ලියවිච්ච ගීතවල ඒ පිකුමාරලියන්ගේ මහත්මයා මෙතන හිටියා. ඔහුට ඒක අහුවෙලා තිබ්බ අර මේ මිල්ටන් මල්ලාච්චිගේ ගීතය එක. හද විමනේ පිටුසිතුවම් කිලුටු කලේ ඔබ දෑතයි. මේ කාලානුරූපව අර කාලේ තමයි ඒක ලියලා තියෙන්නේ. එතකොට ඔහු මේ මේ යන ආසන්න කාලේ ඔහු ලියන ගීතයක් නිලා වික්‍රමසිංහ මහත්මියට මේ ඒ ගීතේ තියෙන දැනක කවන්න පොවන්න රකින්න කිසිවෙකු නැහැ කියන. මට හිතෙන්නේ ඊට අවුරුද්දකට හෝ දෙකකට පෙර ආතුව දේශපාලන මේ මේ වැකියක් තිබ්බා මට රකින්න පරපුරක් නැත කුමරෙක් නැත කුමරයක් නැත එන්න මෙහෙම කතාවක්. ඒක තමයි ඔහුගෙන් ගීතයකට යොමු වෙන අර විදියට. ඒ ඔහු ඔහු ගන්නේ ඒ කාලේ ඒ කාලේ පාවිච්චි වෙච්ච භාෂාව හින්දි මේ භාෂාව හින්දි මේ ගීත ජනප්‍රියච්ච කාලේ ඔහු ගන්නේ ඒ ඒ ගීතවල තිබිච්ච අරුතට සමාන මේ භාෂාව. ඉතින් ඒක මම හිතන්නේ වෘත්තීය ගීත රචකයෙක් හැටියට ඔහුට අත්මිදෙන්න බැරි වෙච්ච කාරණාවක්. නමුත් අවස්ථාවල අද වෙලාවක ඔහු මේ මේ වගේ ගීත දීලා තියෙනවා. ක්ලරන්ස් මගේ ඉතාම හොඳ සංගීත මිත්‍රයෙක්. ඒ ගීතේ ඔබ ගැන කවරේ ලියලා තියෙන හැටි. මම දැන් ඔක්කොම දන්නවා දිලීප පොඩි පුදු සනීපයට මගේ මවගේ උකුල් ඇහන්නේ. මට මතක් වෙනවා බන්දුල මල්ලි කිව්වා මාතරදී දැක්කා කියලා කොට මිනිස්සෙකුයි න්‍යායලෙන් නේද? ඒක කරුවයිය එනවා කියලා. ඔබේ ස්මරණය අරපතල විදිහට ඔබේ හදවත හූරන ඔහුත් එක්ක ගත කළ වෙලාවන් වෙන්න පුළුවන් අපිට වඩා ඔහු සමීප වෙන්න මේ හැඟීම් ඉතා ප්‍රබලයි. අපි ගීතයක් අහමු දැන් මම හිතන්නේ අපි ඇසිය යුතුයි මොහිදින් බෙග් මහත්මයාත් ගැන කතා කළා. බෙග් මාස්ටර්ගේ ගීතයක් අපි මේ වෙලාවේ ගායනා නොකළොත් ඒක මේ වැඩසටහන ඇයි මේ වැඩසටහන කියලා අපිට හිතෙනවා. අපි ආරාධනා කරා අලජ් මොහිදින් බෙග් මහත්මයා ගායනා කළ ගීතයක් අද ගායනට ඔහුගේ පුත්‍ර ඉෂාක් බෙග් Thank you. නිලම සිසේනා අසලට නේනා නිලම සිසේනා අසලට නේනා වෘන්දයා කල්ලමෑනි ඇයිද සෝකෙට හෙළුවේ ඇයිද සෝකෙට හෙළුවේ වාදක මණ්ඩලය අද මාවට දැන් හඳුනා දෙන්නම් වාදක මණ්ඩලය වයලින් වාදනය WJ උපාලි අජිත් අලවත්තේ ගම දර්ශ රත්නායක සිතාර් දිරුෂ රවීන්ද්‍රනාථ කීබෝඩ් හසන්ත ජයලාල් සමග එරංග පුෂ්ප කුමාර. බටනලා ශාන්ත සමරනායක. රිද්ම් ගිටාර් නිහල් ප්‍රියන්ත පෙරේරා, බේස් ගිටාර් විමල් ලක්ෂාන්ත කුරේ. තාල වාද්‍ය නෙල්සන් සමරතුංග සමග විදිත රණවීර, ඔක්ටපැඩ් නරින්දු චතුරංග. අද සංගීතය අධ්‍යක්ෂණය කරමින් වාදක මණ්ඩලය මෙහෙව්වේ රිද්ම් ගිටාර් වයමින් සුදත් දිලෝක්ෂය. නිෂ්පාදන සහාය නාදිකා ගුණරත්න, පවිත්‍රා කේශිනී නානායක්කාර, විලංකිවත් ගෙදර එරංගාමී ගස්තිනි සමගද වැඩසටහන නිෂ්පාදනයට අපිට දායකත්ව ලබා දුන්නා ඉරේෂ් ජයසිංහ බොහොම ස්තුතියි. නාද සංකලනය කළේ තරිඳු දිසානායක. නිෂ්පාදනය බද්දජිත් සෞම්‍ය, ඉන්දුනිල් ජයවර්ධන සමග හිමානන්ද රාජපක්ෂ. සිංහල ගීතය ජනප්‍රිය කලා මාධ්‍යයක් බවට පත් කළ ගීත රචකයාණෝ ගුවන් විදුලිය ජනප්‍රිය මාධ්‍යයක් බවට පත් කළ නිවේදකයාණෝ ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න මගේ වාසනා මා අමතන්න සනසන්න මගේ රූපකෝ පොඩි ආදරේ බඳන්නා ඔබ කර්මට මානෙලම් ඔබ කර්මට මානෙලම් වෙන කෙනෙක් නොමෙත දියතේ ප්‍රවීණ ගීත රචක කරුණාරත්න අබේසේකරන් පිළිබඳ මීළඟ කියවීම මීළඟ මේ විට කරුණාරත්න අබේසේකර භාෂාලංකාරය මීළඟ මීවිත මීළඟ කොටස මීළඟ සතියේ බලාපොරොත්තු වෙන්න. පෙන්눔 කරන තාලෙට නම් මේ අහන්නේ නැති වුණු වස්තුවක් ගැන හරියටම හරි ගුරුනාන්සේ හරියට හරි <laughs> මේ පෙන්눔 කරන්නේ මේ පෙන්눔 කරන්නේ අපූර්ව ඔව් ඒ කියන්නේ මේ ඉදමක් හදමක් වාගේ නැතුව බලා වුණා වගේ කියුණා නිගුරුනාන්සේ නිමිත්ත හරියටම හරි ඉදමක් තමයි සමාජ යථාර්ථය විනිවිද දකින නිර්මාණශීලී අඩහෝරාව ගුවන් විදුලි රංගමඩල සෑම සෙනසුරාදාවකම රාත්‍රී 7:30ට සුදේශීය සේවයෙන් සංඛ මෙහෙරිනද විචිත්‍ර ධජ චත්‍ර චාමරාදීන් ශෝභිත ගජතුන් සජ්ජිත බෙර නැටුමින් විභූෂිත සිංහදගල මහ පෙරහර අලංකාරී ලේෂ මාත්‍රයක් සජ්ජන ශ්‍රාවක පහන් සංවේගය පිණිස සිංහල ස්වදේශීය සේවා තරංගමාලාවෙන් උදා දිවාසඳ රාත්‍රී පුවත් විකාශ හමාරව ශ්‍රවණ ප්‍රදක්ෂිනා කරන වගයි ලලිත නාද රතා අභිවන්දිත පෙරහර දැන් ළඟ ළඟ සිරිය පිරිය ලොවට කියන්නේ ස්වදේශීය සේවයයි ඔබේ පෙරහර අලංකාරය සිත මඟ නල හමාරේ කුමේරත්වයෙන් උපන් සුන්දරත්වයේ ප්‍රතිරාවණං වන කුවේර දෙව් රජබිමනේ ප්‍රතිමූර්තිය මේ රාජ්‍යය යම් කිසි දිනක හිමිවිය යුත්තේ අපගේ මුගලන් පුත් කුමරුට ඔය බස් දෙඩීම නවතලනු පුතණුවනි දාත සේන නම් ඒ වීර රජු ප්‍රථමයෙන් පිය පදවිය ලැබුවේ ඔබ නිසා සීගිරි ආලක මන්දාව්‍රතාන්තය සිපගත් අසිපත ඉරිදා රාත්‍රී 7ට FM තරංගමාලා 91.7 91.9 ඔස්සේ ජාතික ගුවන් විදුලියේ ස්වදේශීය සේවය රෝම විතකල මහා පුදුමය සිගිරිය මුදුනේ සදාකාලික ජීවි දෙවන් Yıldır akın